දීර්ඝ කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම කෙටියෙන් උපදේශ කිහිපයක් පමණක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඕනෑම කෙනෙකුට බොහොම පහසුවෙන් තේරුම් බේරුම් කරගන්න පුළුවන් විදිහට ඔයත් බොහොම සිහියෙන් අහන්න ඕන පින්වත්නි සතිය වැඩිම කියලා කියනකොට සතිමත් වීම කියනකොට බුද්ධ ශාසනයේ අප්‍රමාදය කියලා හඳුනලා දීලා තියෙන්නේ මේ සතිය. අප්‍රමාදයෙන් වාසය කරනවායි කියලා කියන්නේ සතිමත්ව වාසය කරනවායි කියන එක. ඉතින් මේ සතිය කියන එක භාවනා කරනකොට ලැබෙන එකක් එහෙම නෙමෙයි. අපේ මුළු ජීවිතේ පුරාවටම මේ සතිය කියන එක තියෙනවා. ඒක අමුතුවෙන් මේ භාවනා කරනකොට ලැබෙන දෙයක් එහෙම නෙමෙයි. සතිය නැති කෙනෙක් ඇත්තේ නැහැ. හැමෝ ගාවම මේ සතිය තියෙනවා. ඒත් වෙලා තියෙන්නේ මේ සතිය අකණ්ඩ කරලා නැහැ. මේ සතිය දීර්ඝ වශයෙන් වඩලා නැහැ. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ භාවයේ තබ්බන්ති භාවනා කියනවා වගේ අපි මේ උත්සාහ කරන්නේ සතිය වඩන්න සතිය දීර්ඝ කාලීනව එහෙමත් නැත්නම් භාවිතාවට අරගන්න. ඉතින් මේ සඳහා ඔයත්තන්ට සුළු උපදේශයක් දෙනවා බොහොම tempatව සමබරව ශරීරයට අධික වේදනා ආදිය නොදැනෙන විදිහට සැහැල්ලු ඉරියව්වකින් වාඩි වෙලා ඔයත්න්ට කරන්න තියෙන්නේ බොහොම විවේක පාඩුවේ මුලින්ම එස්පියා ගන්න. එස්පියා ගත්තායින් පස්සේ ඔයත්න්ට හොඳටම තේරෙනවා මම දැන් මෙතන මේ වාඩි වෙලයි ඉන්නේ කියන එක. මේක නොතේරෙන කිසිම කෙනෙක් මෙතන ඇත්තේ නැහැ. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ කියන එක තේරෙනවා. එහෙම තේරෙන්නේ නැහැ පින්වත්නි. සතිය කියලා දෙයක් සිතේ යෙදුනේ නැත්නම් ඒ සතියේ හිදෙච්ච නිසායි වැටහෙන්න පටන් ගන්න. සතිය නැති තැන වැටහීමක් ඇත්තේ නැහැ. ওই పూర్ව වැටහීමක් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක වැටහෙන්න පටන් ගන්නවා. මේ විශාල කයත් එක්ක වැටෙන්න පටන් ගන්නවා. එතකොට අපිට හඳුන ගන්න පුළුවන් මම දැන් වර්තමාන මොහොතට සතිමත් වෙලයි තියෙන්නේ. මගේ සිහිය දැන් පවත්ලා තියෙන්නේ මේ වර්තමාන මොහොතේ ඉඳගෙන ඉඳීම සම්බන්ධයෙන්. දැන් එතකොට සිහිය කියන එක අඳුන ගන්නට පුළුවන්. එතකොට මේ සිහිය දිගින් දිගටම පවත්වන්න කරන්න තියෙන්නේ ඔය ඇත්තන්ට નિરાයාසයෙන්ම එහෙම ස්පියන් ඉන්නකොට මේ විශාල කයට හිත යනවා. විශාල කයට හිත යනවා. ඉතින් මේ කය දිහැ අර සතිමත් හිතින් S දෙකෙන් බලන් ඉන්නවා වගේ මේ කය දිහැ හිතින් බලාගෙන ඉන්න. කය දිහා බලාගෙන ඉන්න හිතේ. එතකොට ඒ ක්‍රියාව ඒ උත්සාහය අපි ගන්නකොට සතිය ටිකෙන් ටික ටිකෙන් ටික වඩා වර්ධනය වෙන්න පටන් ගන්නවා. විශාල අරමුණක් හින්දා ඒමත් නැත්නම් මේ කය කියන එක විශාල අරමුණක් විදිහට ප්‍රකට වෙන හින්දා ගොඩක් වෙලාවල් වලට හිත පිට අරමුණු වලට එහෙම යන්නේ නැහැ. එහෙම පිට අරමුණු වලට ගියොත් ඔය ඇත්තන්ට දැනගන්න පුළුවන් අර කලින් අපි ඇති කරගත්ත සතියේ ඛණ්ඩණය වීමක් සිද්ධ වුණා කියලා. ඒකට කලබල වෙන්න දෙයක් එහෙම ඇත්තේ නැහැ. අපි භාවනා කරන්න කලින් ඇහෙන ශබ්ද ටිකමයි භාවනා කරද්දිත් ඇහෙන්නේ. අපි ওই කලින් විඳින වේදනා ටිකමයි, ওই අපි හිත හිතේ ඉන්න සිතවිලි ටිකමයි ওই භාවනා කරද්දිත් තියෙන්නේ. ඒවා ඔහි තිබින්දෙන් අපිට හිත රිදවීමක් කරගන්න අවශ්‍ය වෙන්නේ සිත ඒ අරමුණු වලට ගියාය කියලා අපිට කරන්න තියෙන්නේ එහෙම හිත පිට අරමුණකට ගියා නම් ආපහු මේ කයට සිත අරගන්නව සිත අරගෙන කයේ සිත පවත්නවා මම දැන් මෙතන කියලා මේ මම දැන් මෙතන කියලා සිහිය පවත්නකොට ඔයත් අන් ප්‍රකට වෙන්නේ මේ කය මේ කය දිහ බොහොම උපේක්ෂාවෙන් අනුන්ගේ දෙයක් දිහ බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්නයි තියෙන්නේ. අර විදියට සිතවිලි ඇවිල්ලා කරදර කළා. ශබ්ද වලින් කරදර සිද්ධ වුණා. ශරීරේ নানা ප්‍රකාර වේදනා තිබුණත් අපි ඒව නිසා දුක් ගන්න හොඳ නැහැ. මොකද කලිනුත් තිබ්බ දේවල් තමයි මේ භාවනා කරන්න කලින් මේ ශබ්ද ඇහුණා කියලා කිසිම කෙනෙකුට දේශයක් පහළ වෙන්නේ නමුත් දැන් මේ සතිය වඩන්න ගිහිල්ලා මේ කෘත්‍යයට බාධාවක් වෙනවා කියලා අපි ශබ්ද වේදනා සිතවිලි ආදියට කේන්ති ගන්න කියොත් ඔය ඇත්තන්ටම තේරෙනව නේද? ඒක විකෘතියක් කියලා. ඒකින්ද ඒවට කේන්ති ගන්න නැතුව හිතමනාපකම් ඇති කරගන්න නැතුව එහෙමත් නැත්නම් නානක් ප්‍රකාර සිතුවිලි නිසා හෝ කායික පහසුකම් ආදී නිසා හෝ ඍතු විපර්යාස නිසා හෝ යම් සතුටක් ඇති වුණත් ඒ සතුට ඔස්සේ වැඩිපුර හිත පවත්වන්නේ නැතුව මේ කයේම දිගටම හිත පවත්වන්නයි තියෙන්නේ. මේ කය දිහ සිතින් බලාගෙන ඉන්නයි තියෙන්නේ. මෙහෙම දිගටම කරනකොට අපේ හිත වෙන අරමුණු වලට නොගිහින් මේ කයෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා. ටික දවසක් ටික කාලයක් ටික වෙලාවක් කරනකොට මේක එන්නේ එන්න පහසු දෙයක් බවට පත් වෙනවා. ආයි මතක් කරනවා නම් හිත වෙන අරමුණු වලට පිට ගියාය කියලා කිසිදු දුක් වීමක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ හිත වෙන අරමුණු වලට යනවාය කියන එකත් දැනගන්න පුළුවන් උනේ සතිය නිසාමයි. ඒක නිසා මේ ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙන ඒ සතියට වර්ධනය වෙන්න ඉඩ දීලා සිතවල් ඇති කරගන්න නැතුව හිත පිට ගියාම නැවතත් මේ කයෙම කයටම සිත අරගෙන මම දැන් මෙතන කියලා ඒ සතිය පවත්වන්න උත්සාහ කරන්නට ඕන. ඒක තමයි මම දෙන මූලික උපදේශය. මම හිතනවා ඔයත්වන්ට ඒ සම්බන්ධයෙන් ගැටලු නැතුව ඇති කියලා. කවුරු හරි ඉන්නවනම් ඒ කියපු දේ සම්බන්ධයෙන් ඒ හඳුන්වා දීම සම්බන්ධයෙන් ගැටලු තියෙන කෙනෙක් දැන් උනත් ඒක අහන්න පුළුවන් මේ කියපු දේ නොතේරෙනවාද කියලා. එහෙම ගැටලුවක් තියෙනවා නම් අහන්න මම කිව්වේ එක දෙයයි මේ කය දිහා බලාගෙන ඉන්න හිත පිට ගියාට දුක් වෙන්න එපා. මම දැන් මෙතන කියන තැනට සතිමත් වෙන්න කියන කාරණා ටිකයි මම මේ කෙටියෙන් හඳුනලා දුන්නේ. එහෙම ප්‍රශ්න නැත්නම් අපි සක්මන් භාවනාවට ප්‍රථමයෙන් මේ වගේ කෙටි හැඳින්වීමක් කරනවා. අපි ඒ අවස්ථාවේදී හමු වෙමු. සීල දෙනාටම තෙරුවන් සරණයි.